වහන්සේලාගේ අනන්ත ගුණ බලයෙන්ද මම වෛර සුවපත් වෙත්වා තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කුසල ධම්මා අකුසල ධම්මා අභ්‍යාකතා ධම්මාතේ කාරුණික සදහවත් පින්වත්නි තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ පරමාර්ථ දේශනාවේ මුල් පද තුන මේ ඉදිරිපත් කළේ තික මාතිකාව කියලා කියනවා. තික මාතිකා දුක මාතිකා කියලා ලෝතුරු ධර්මයේ කොටස් දෙකක් තියෙනවා. එයින් අද මාත්‍රිකාව තික මාතිකාවේ මුල් පද තුනයි. මුළු මහත් සම්බුද්ධ ශාසනයෙන් ප්‍රකාශිත වන පරමාර්ථ ධර්මය විදහා දක්වන දේශනාවයි. අද මේ ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අදට මේ ජන්මදිනයේ සිහිපත් කරන අභාව ප්‍රාප්ත වන ගාල්ල පෝද්දල පන්නමගවත්තේ නිවසේ පදිංචිව සිටි විශ්‍රාමලත් විදුහල්පතේ ජී ජාගොඩ මෙතුමාගේ 97 වෙනි ජන්මදිනය සිහිපත් කරගෙන එතුමාට සංසාර ගමන සුවපත් පාරමී පුරා නිවන් සුව ලබත්වා කියන ප්‍රකමත් සුජීවත්ව සිටින අසනීපගානේ පසුවන ලීලා ජාගොඩ මෑණියන්ට නිදුක් නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කරගෙනයි අද මේ ධර්ම දේශනාව තමන්ගේ නිවහනේ පැවැත්වුවා නම් මේ පින්නතුන්ලාටත් ගම්වැසියන්ටත් පමණක් ඒ බණ ටික අහන්න පුළුවන්කම තියෙනවා. අද මේ බෞද්ධහා නාලිකාව ලානිකාවෙහි දායකත්වයේ දරාගෙන මේ ධර්ම දේශනාව සුවිශේෂ ධර්ම දේශනාවක් සජීවී දේශනාව හවස පහට තියෙන්නේ මේ පින්නතුන්ලගේ වාසනාවට එයාගේ අනුකම්පාවට ලක් වෙලා මේ සජීවී වශයෙන් ධර්ම දේශනාවක් යොමු කරලා දුන්නා මිල්ලීම පරිදි මේ ධර්ම දේශනාව මේ නාලිකාව හරහා විසිරුවා හැරීමෙන් ලක්වැසි ජනතාවට පමණක් නොව ලෝකේ ඕනම රටක ඉන්න කෙනෙකුට මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න පුළුවන් මේ වෙලාවෙත් අතිවිශාල ජනතාවක් මේ ධර්ම දේශනාවට ඇහුම්කන් දෙනවා. එනිසා අතිවිශාල පිනක් සිදු කරගන්නට ජාගොඩ පවුලේ දූ දරුවන් ඥාතීන් හිතවතුන්ට වාසනා සම්පත්තිය සැලසුණා. එවැගේම පරලෝකයේ පියාට පින් දෙමින් ජීවත් වන මෞතමියට ආශිර්වාද කරන්න ලැබීම පිළිබඳව බොහෝම සන්තෝෂයට පත් වෙන්නට ඕන. මේ විශ්‍රාමලත් විදුහල්පතිතුමන්ගේ ඒ වගේම එමනෝන මහත්මියටත් ලැබිච්ච මේ දරුවෝ ටික බොහෝම වාසනාවන්ත දරු පිරිසක්. නඩුකාරවරු ඉන්නවා, නීතිඥවරු ඉන්නවා. ඒ වගේම දොස්තර මහත්ම මහත්මීන් ඉන්නවා, ඉංජිනේරු පිරිස ඉන්නවා, අඩුවක් නැහැ. ඒ නිසා වැදගත්ම පවුලක් තමයි මේ ජාගොඩ පවුලට සම්බන්ධ වෙලා තිබෙන්නේ. දූ දරුවෝ ටිකත් වාසනාවන්තයි. බාහිරින් සම්බන්ධ වෙච්ච පිරිසත් වාසනාවන්ත ඒක පිනත මිසක් වෙන කිසිම දෙයකට හම්බ වෙන්නේ නැහැ. ඒ මව්පියන්ගේ තිබෙන ගුණවත්කම, ඒ මව්පියන්ගේ තිබෙන වාසනාවන්තකම නිසා හොඳ දරු පිරිසක් ලැබුණා. ඒ දරුවන්ගේ වාසනාව නිසා ආගමට ධර්මයට ලැබී වාසනාවන්ත මව්පියෝ දෙන්නෙක් ලැබුණා. ඔවුනොන්ට සහසම්බන්ධතාවය නිසා අපමණ පින්දාම් සිදු කර ගනිමින් ආගමික ජාතික වශයෙන් උදාර මෙහෙවරන් පවත්වමින් තම ජීවිතය ජාතිය වෙනුවෙන් ඒ වගේම ආගම වෙනුවෙන් කැප කරලා කටයුතු කිරීම සන්තෝෂයට කරුණා. ඒ විදිහේ ජීවිතයක් ලැබුණේ පිනෙන් මේ ජීවිතේ සිදු කරගනු ලැබූ උතුම් පින් බලෙන් සංසාර ගමන හැමෝටම සුවපත් කරගන්න පුළුවන්. පංචශීලය ආරක්ෂා කරන දානාදී පින්දහම් සිදු කරන වාසනාවන්ත පිරිසක් කියලා අපි බොහෝම සන්තෝෂයටපත් වෙන්නට ඕන. ඒ අභාවයටපත් වනා වූ ජාගොඩ මහත්මාණන්ගේ 97 වෙනි ජන්මදිනය එපමාගමික ජාතික වශයෙන් අතිවිශාල මෙහෙවරක් කරපු බව සෑම කෙනෙක්ම දන්න කාරණාවක්. ඉතින් අද ඒ එතුමා වෙනුවෙනොත් සුජීවත්ව සිටින මාතාව මෑණියන් වෙනුවෙනොත් මේ ධර්ම දේශනාව පිණිස මා මාතෘකා කරගන්නට යෙදුනේ විශේෂ දේශනාවක්. ඉතින් මේ පින්නතුල්ලා අධ්‍යාපනයෙන් ඉහළට ගිය බැවිනොත් ඒ වගේ මොන දෙයක් තේරුම් බේරුම් කර ගැනීමද සමර්ථ නුවණක් ඇති බැවිනොත් මං හිතුවා මේ දේශනාව කළොත් හොඳයි කියලා. මේ දේශනාව පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ පරමාර්ථ දේශනාවයි. අපි සාමාන්‍ය දේශනාවකට බහින්න ඕන සාමාන්‍ය පිරිසක් අමතමින් මේ සදාවතුනලාට ජීවත්ව සිටින මෑණියන්ට මේ ධර්මයේ පිළිබඳ මන වැටහීමක් ඇති බැවින් මේ කියාගෙන යනකොට Tamanta තේරුම් ගන්න පුළුවන් වේවි. බුදුරජාණන් වහන්සේලා අවිජහිත දේශනාවක් පවත්වනවා ඒකට විශේෂ ධර්මය කියලා කියනවා. ඒ සුවිශේෂී ධර්මය මනුෂ්‍ය ලෝකයේ දේශනා කරන්න බෑ. දින 90ක් ඕන කරනවා. මිනිස්සුන් ශාරීරික කෘත්‍ය බහුලයි. ඒ නිසා හැම බුදුවරයෙක්ම තෞතිසා දෙවොලවදී තමයි මේ දේශනාව කරන්නේ. දින 90ක් ඒගොල්ලන්ට විනාඩි 9යි. විනාඩි 9ක් ඒගොල්ලන්ට වාඩි වෙලා ඉන්න පුළුවන්කම තියෙනවා. ආයුෂ දීර්ඝ නිසා. ඒ විනාඩි 9 යනෝ අපිට දවස් 90ක් වෙන මාස 3ක් යනවා. ඉතින් එදා බුදුරජාණන් වහන්සේ බැලුවා මේ දේශනාව කොහොමද කවර ස්ථානයකද කෙරෙන්නේ කියලා. අතීත බුදුවරුත් මේ දේශනාව පවත්වලා තියෙනවා තවුතිසා දෙවලවදී. තමන් වහන්සේද ඒ දේශනාව එලෙසම පවත්වන්නට ඕන කියන අදහසින් හත්වැනි වැසි සමය තමයි මේ දේශනාව ආරම්භ කරන්න තියෙදුනේ. එදා බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න දවසක පින්ඩෝල භාරද්වාජ කියන මහා රහතන් වහන්සේ 이르දි ප්‍රාතිහාර්ය දක්වලා උණගස් කීපයක් එකට බැඳලා තිබිච්ච මුදුනේ තිබිච්ච හඳුන් පාත්‍රයක් අහසින් ඇවිල්ලා අරගෙන ගියා. මේ වෙලාවේ පෘථුවියේ හිටව මිනිස්සු සාදුනාද දෙන්න පටන් ගත්ත මේ උතුම් දර්ශනයට බුදුරජාණන් වහන්සේ ඇහුණ මේ ශබ්දය මේ සාදුකාර දෙනවා මිනිස්සුන්ගේ කෑකෝ ගැහිල්ල. ඒ වෙලාව උන්වහන්සේ අහනවා මොකද ආනන්දේ මේ ഘോഷාවක්. ඒ වෙලාව කිව්වා පින්ඩෝල භාරද්වාජ ස්වාමීන් වහන්සේ ඉරදි ප්‍රාතිහාරය දක්වලා අර බ්‍රාහ්මණතුමා උණගස් මත බැඳලා තිබිච්ච පාත්‍රය අහසින් ඇවිල්ලා අරගෙන ගියා කියලා. මොකද මේ බ්‍රාහ්මණතුමා කියන ලෝකේ රහතන් වහන්සේලා නැහැ. රහතන් වහන්සේලා ඉන්නවා නම් අහසින් ඇවිල්ලා මේ පාත්‍රය ගෙනියන්න ඕන කියලා. එවකට හිටව ප්‍රධාන ශාස්ත්‍රවරු හරි මහන්සියක් ගත්ත මේ පාත්‍රය ගන්න. එයාට 이르දි නෑ ධානා විඥා මොකුත් නෑ. අද පින්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ මොගලන් ස්වාමීන් වහන්සේගේ මෙහෙවීමෙන් තමයි මේ පාත්‍රය ගත්තේ. බුදුරජාණන් වහන්සේ නීතියක් දැම්මා මගේ ශ්‍රාවකයන් මින් පස්සේ 이르දි ප්‍රාතිහාර්ය කිසි ලෙසකුණොත් පාණ්ඩ තහනම් කියලා. මේ නීතිය දැම්මහම එවකට ඉන්දීය ಭಾರತයේ හිටපු අර ශාස්ත්‍රවරුන්ට පුදුම ශක්තියක් ලැබුණා. අපිට ජයක් ලැබුණා කියලා ඒගොල්ලෝ කෑකෝ ගහන්න පටන් ගත්තා. ඊළඟට මොකද්ද කරේ පණවිඩයක් පිටත් කළා අපි ප්‍රාතිහාර්ය පාන්නේ බවත් ගෞතමයන් වහන්සේ සමග පමණයි. මේ සිංහනාදය හැම තැනම දැන් පතුරවනවා. ඊළඟට මොකද උනේ බිම්බිසාර රජුර ඇවිදින් කියනවා ස්වාමීනි ලොකු අනර්ථයක් නෙමේ ශික්ෂාපදෙන් අපිට උනේ. ඇයි මොකද මහරජා? මේ අන්‍යාගමික අය කෑකෝ ගහනවා සිංහනාද කරනවා බවත් ගෞතමයන් වහන්සේ සමගයි අපේ ප්‍රාතිහාර්ය කියලා. මහරජ ඔබගේ රාජෝද්‍යානයේ තිබෙන අඹගහකින් ඔබට අඹගෙඩියක් හදා ගන්න පුළුවන්ද? පුළුවන් ස්වාමී. එහෙනම් තථාගතයන් වහන්සේට මේ ශික්ෂාපදයෙන් ප්‍රශ්නයක් නැහැ. තථාගතයන් වහන්සේට ඕන දෙයක් කරන්න පුළුවන් ආ එහෙනම් ස්වාමීනි ප්‍රාතිහාරයක් කළොත් හොඳයි කිව්වා. එහෙනම් ඇසළ පුර පසළොස්සක් බොහෝ දවසේ බුදුරජාණන් වහන්සේ දිනයක් දුන්න ඇසළ පොන් පොහෝ දවසේ මේ ප්‍රාතිහාරයට සූදානම් වෙන්න කියලා. මේ සියලුම දෙනා ඇවිල්ලා ගලක් මත වාඩි වෙලා ඉන්න. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශයක් කළ තිබුණා අඹ ගසක් ඇසුරු කරගෙනයි ප්‍රාතිහාර්ය දක්වන්නේ. මේගොල්ලෝ රාත්‍රී එළි වෙනකොට ප්‍රදේශයේ තිබිච්ච ඔක්කොම ගස් ටික කපලා දැම්මා. බුදුරජාණන් වහන්සේ පින්ඩපාත වැඩියාම ලැබුණ අඹ ගෙඩියක් උයන් පල්ලෙක උනේ. ඒ අඹ ගෙඩිය වළඳන අදිෂ්ඨානයක් කරලා ඒ අඹ ඇටේ රෝපණය කෙරෙව්වා. අන්න ඒකට තමයි ගණ්ඩබ්බ කියන නම ඇතුළේ. ගණ්ඩබ්බ නම සවැත් නුවර අදත් ඒක බොහොම ප්‍රසිද්ධව තියෙනවා. එතනට කියන්නේ ගුවන් යානයකට ගොඩ වුණා කියලා තමයි ඒ රටේ අය ප්‍රසිද්ධ කළ තියෙන්නේ. ගෞතමයන් වහන්සේ ගුවන්ගත වෙච්ච තැන තමයි ගන්ධබ්බ කියන නාමයෙන් එතන ඒගොල්ලෝ හඳුන්වන්නේ. මෙතනට බුදුරජාණන් වහන්සේ වැඩම කරලා මේ යමක මහා ප්‍රාතිහාර්ය පාල ධර්මදේශනා කරලා අතිවිශාල පිරිසකට නිවන් සුවය ලබලා දීලා තමයි උන්වහන්සේ තෞතිසා දෙව්ලොවට වැඩම කළේ. ඒ වැඩම කරනකොට මහා මායා දිව්‍ය රාජයා එවකොට තුසිත දෙව්ලොව ඉන්නේ එතුමියත් බුදුරජාණන් වහන්සේ වඩින බව ආරංචි වෙලා තම දිව්‍යාංගනාවන් පිරිසත් එක්ක ඇවිල්ලා හිටියා. සක්දේව මහරජුරුවන් සතරවරන් දෙව් රජ දරුවන් ප්‍රමුඛ අතිවිශාල දේව බ්‍රහ්ම පිරිසක් මේ බණ ටික අහන්න ඒගොල්ලෝ රැස් වෙලා හිටියා. බුදුරජාණන් වහන්සේ ගෞරවයෙන් පිළි අරගෙන බුදුරජාණන් වහන්සේට සක්දේව රජතුමාගේ ආසනය පිළිගන්නවා. වැඩ ඉදිරියේ සම්නේ ආසනයේ වැඩ ඉන්න වෙලාවේ දෙවිවරු රැස් වෙනකොට එක දිව්‍ය පුත්‍රයෙක් පස්සෙන් පස්සට යනවා. බුදුරජාණන් වහන්සේ අහනවා දේශනාව තිස්සෙල්ලා මොකද දිව්‍ය පුත්‍රය ඔබ ඔය පස්සට යන්නේ? ස්වාමීනි මම අබුන්දෝත්පාද කාලයක අතිවිශාල දන්සලක් දුන්නා. බුදුවරු නැති කාලේ, සිල්වන්තෝ නැති කාලේ. කෝටි ගණන් වස්තුව වැය කරමින් මම දන්සල දුන්න ඒ දන්සලෙන් අනුභව කළේ දුස්සීල අදාන්ත අවිනීත මිනිස්සු සිල්වන්තයෝ කිසිම කෙනෙක් මගෙන් ආහාර වේලක් අරගෙන නැහැ. සිල්වන්තෝ නැහැ අබුද්ධෝත්පාද කාලේ කයි කිව්වේ. ස්වාමීන් වහන්සේ ළඟ ඉන්න දිව්‍ය පුත්‍රයා බලන්න. හැම අයෝරකින්ම තේජාන්විතයි. ඒ තැනත්තා ස්වාමීන් මේ නොබෝ දවසකින් මේ ආවේ දෙව්ලොවට. ඔබ වහන්සේගේ ශාසනයේ සිල්වත් ගුණවත් භික්ෂූන් වහන්සේ නමකට තමන්ගේ සිංගන භාජනයට ලැබිච්ච ආහාර ටික පූජා කරලා ඒ පිනෙන් තමයි මේ දෙව්ලොවට ආවේ. බලන්න සිංගන භාජනයට ලැබිච්ච ආහාර ටික පරිත්‍යාග කරලා දෙව්ලොවට ඇවිල්ලා මහා දිව්‍ය සම්පත් වින්දනය කරනවා අවුරුදු ගණනාවක් කෝටි ගණන් ධනෙ වැය කරලා මහා දන්සල පවත්වපෝ ඒ දිව්‍ය රාජයා පස්සෙන් පස්සට යන පින මදි කියලා පින ශක්තිමත් මදි එහෙමනම් පින ශක්තිමත් වෙන්නට නම් තමන් සිල්වන්ත වෙන්නට ඕන සිල්වත් ගුණවත් අය වෙතේ පූජාව කෙරෙන්න ඕන. එතකොට බොහොම ප්‍රබලයි. එදා බුදුරජාණන් වහන්සේ මේ පිනේ තත්වයත් මෙසේ පැහැදිලි කර දීලා මහා මායා දිව්‍ය රාජානන් ප්‍රමුඛ එදා රස්සිතේ අතිවිශාල දෙවියන් බ්‍රහ්මයන් අමතමින් තමයි මේ දේශනාව ආරම්භ කළේ මේ දේශනාව පවත්වන වෙලාවේ දමල් දාණයට මනුෂ්‍ය ලෝකෙට වඩිනවා එතනදී සරියුත් හාමුදුරුවන්ට ඒ ධර්මයේ කියලා දෙනවා සරියුත් හාමුදුරුවෝ හවස් කාලේ තමන්ගේ ශිෂ්‍ය 500ක් භික්ෂුන් වහන්සේලාට ඒ ධර්මයේ උගන්වනවා. දැන් මේ වස්සාන කාලයේ මේ ගාම්භීර දේශනාව දෙව්ලොවත් පැවැත්වෙනවා. මනුලොව සරියුත් හාමුදුරුවන්ට දේශනා කරනවා. සරියුත් හාමුදුරුවෝ ගෝලෙයින්ට උගන්වනවා. මේ දේශනාව අපේ ග්‍රන්ථ වශයෙන් තියෙන ධම්මසංගණී ප්‍රකරණය විභංග ප්‍රකරණය ධාතු කතා ප්‍රකරණය පුද්ගල පඤ්ඤත්තේ ප්‍රකරණය කතා වස්තු ප්‍රකරණය යමක ප්‍රකරණය සහ ප ဋ ාණ ප්‍රකරණය කියන ලොකු ග්‍රන්ථ හතක් තියෙනවා මේ ග්‍රන්ථ හතර පින්නතොනේ 42000ක ධර්මස්කන්ධය ඇතුල් වෙලා තියෙනවා 42000ක ධර්මස්කන්ධයක් මේ දේශනාවෙන් කර කියන්නේ ලෝක සම්මුතිය ඉක්මවලා ලෝක ව්‍යවහාරයේ පිහිටාගෙන මේ දේශනාව පරමාර්ථ වශයෙන් පෙන්වනවා. ඒ පරමාර්ථ වශයෙන් පෙන්වන්නේ කුසල ධම්මා අකුසල ධම්මා අභ්‍යාකතා ධම්මා කියන පද තුනට ඇතුළත් කරලා සියලුම දේවල් මෙන්න මේ පද තුනට ඇතුළත් වෙලා තිබෙනවා. ඒ තරම් ප්‍රබලයි. ඒතර බුදුරජාණන් වහන්සේ මේ දේශනාව ආරම්භ කරමින් අතිවිශාල කෝටි ප්‍රකෝටි ගණන් දෙවියන් බ්‍රහ්මීන් ආමන්ත්‍රණය කරගෙන තමන් වහන්සේ මේ දේශනාව ගලන ගඟක් වගේ ආරම්භ කළා. එන් මුලම මාතෘකාව තමයි මේ කියවුනේ. තික මාතිකාව අභිධර්ම දේශනාවේ මුල්ම අවස්ථාව කුසල ධම්මා කියන පදය බලමු අපි. මේ කුස කියලා කියන්නේ ලාමක පාපක දේවල් වලට ලයන්නෙන් කියනවා ඒවා සිඳ බිඳ දමන්නේ නොයි කුසල නම් වේ. ලාමක පාපක දේවල් දුරු කරලා දැම්මනම් ඒකද කියනෝ කුසල කියලා. ඒතර මේ කුසල කියන පදය අර්ථ කිහිපයක වැටෙනවා. හිතේ නිරෝගීකම, දක්ෂකම, එවැගේම තමන්ගේ චිත්තසංතානයේ ප්‍රබෝධමත්කම මෙන්න මේ කරුණ වලින් කුසල කියන පදය විග්‍රහ කරනවා. තමන්ගේ සිත පිරිසුදු නම් තමාගේ සිත නිවැරදි නම් තමාගේ සිත දක්ෂකමෙන් යුක්ත නම් තමන් ඉෂ්ට විපාක බව පිළිගන්නවා නම් අන්න ඒකට කියන කුසල කියලා. මේ කුසලයක් කරන වෙලාවේ අලෝභ චේතනාව, අදෝස චේතනාව, අමෝහ චේතනාව හිතේ හටගන්න ඕන. හැමෝටම නෑ. මොනතරම් දන් දොන්නත්, මොනතරම් සිල් රැක්කත්, මොනතරම් භාවනා කළත් බොහොම ස්වල්ප දෙනාටයි මේ චේතනා තුන පහළ වෙන්නේ. අලෝභ චේතනාව කියන්නේ මසුරු මල දුර වෙලා, තණ්හාව දුර වෙලා, ලෝභකම දුර වෙලා පහළ වෙන චේතනාවයි. අදෝස චේතනාව කියන්නේ වෛර තරහ ක්‍රෝධ ඊර්ෂ්‍යාව දුරු කරන පරදයාංග මෛත්‍රයයි. අමෝහ චේතනාව කියන්නේ නුවණ. මේ නුවණ කියන එක පෙන්නතොනේ මහා පුදුමයි. මේ නුවණ නොයදුනොත් මේ වැඩ එකක්වත් හරියන්නේ නැහැ. උපමාවක් තියෙනවා ව්‍යංජන රසය හැන්දෙන් දැනගන්න බෑ. දිවට යොමුනොත් තමයි ව්‍යංජන රසය දැනගන්න පුළුවන්කම තියෙන්නේ. ඒතර නුවණ නොයදුනා කියන්නේ ව්‍යංජන රසය එහෙම නැත්නම් ලුණු නැති ව්‍යංජනයක් වාගේ. එහෙම නම් ඒක ਸਰව සම්පූර්ණ නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්වනවා නුවණ අනිවාර්යයි හැම දෙයකටම. අධ්‍යාපනයේද, රැකියාවද, දෛනික කටයුතු වලට, එවාගෙම පින්දහම් කටයුතු වලට. ඒතර නමක් දුන්න අමෝහෝ කියලා. නුවණටම නම් 32ක් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. මේ නුවණෙන් කරන එක එක කාර්යභාරයක්. ওই පඤ්ඤා පදානන විචේව පවිචෝ ධම්ම විචෝ ආදී වශයෙන් ඒ ධර්ම දේශනාවෙම බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරනවා. එහෙමනම් පින්නතුනි අපි මේ බණහන වෙලාවේ මේ චේතනා තුන අනිවාර්යෙන් අපේ හිතේ පහළ වෙනවා. හිත එහි මේ දුවන්නේ නැතුව හිත තන්පත් කරගෙන දේශනාවද සිටියමු කිරීමෙන් අලෝභ දෝ සමෝ චේතනා තුනයි මේ චේතනා තුනට බුදුරජාණන් වහන්සේ නමක් දෙනවා ත්‍රි හේතුක චේතනා ත්‍රි හේතුක කියලා වචනයක් දෙනවා මේ ත්‍රි හේතුක මේ කුසල කර්මෙන් ලැබෙන විපාකයට කියනවා ත්‍රි හේතුක ප්‍රතිසන්ද විපාකය අපි කොහොමද දැනගන්නේ අංග විකල මන්දබුද්ධික නම් ඒ උපත අහේතුකයි වාසනාවන්ත නැහැ. ඒ වගේම ශ්‍රද්ධාව නැත්නම් වීරිය නැත්නම් කම්මැලි නම් එයාගේ උත්පත්තිය ද්වි හේතුකයි ඒකත් හොඳ නැහැ. හොඳ නුවණක් තියෙනවනම් හොඳ ශ්‍රද්ධාවක් තිබෙනවනම් ඒ වගේම කර්මඵල විශ්වාස කරනවා නම් අන්න එයාගේ උත්පත්තිය ත්‍රි හේතුකයි. බොහොම බල සම්පන්නයි. මේ ත්‍රි හේතුක ජීවිතය තමයි වැදගත්ම වෙන්නේ. අධ්‍යාපනයෙන් ඉහළට යන්න, ලොකු රැකියාවක් ලබන්න, ඒ වගේම කීර්ති ප්‍රශංසා ලබන්න, ධන සම්පත්තිය ලබන්න, ධානාභිඥා මාර්ගඵල ලබන්න ප්‍රයෝජනවත් වෙන්නේ මෙන්න මේ ත්‍රි හේතුක උත්පත්තිය. දෙව්ලොවට ගිය සියලුම දෙනා දිව්‍ය පුත්‍රයෝ හැමෝම ත්‍රි හේතුකයි. බඹලොවට ගිය හැමෝම ත්‍රි හේතුකයි. අලෝබදෝ සමෝ කියන චේතනා තුනෙන් ඒගොල්ලෝ උත්පත්ති ලැබුවේ. අපායට ගිය හැම කෙනෙක්ම අකුසල කර්ම විපාකයකින් ගියේ ඒගොල්ලෝ ලෝභ දෝෂ මෝහ කියන වැරදි පිළිවෙතක ගිය නිසායි. අද මේ සදහවතුනලා මේ මනුස්ස ලෝකේ උපන්නේ මෙන්න මේ චේතනා තුනෙන්. අලෝභ අදෝ සමෝහ කියන චේතනා තුන පහළ වෙච්ච නිසා. නැත්තම් මේ පැත්තට එන්න බෑ. පින්දහම් කරන්න බෑ. අධ්‍යාපනය ලබන්න බෑ. උසස් රැකියාවක් ලබන්න බෑ. මොකද පිරිපුන් නැහැ. එහෙනම් පිරිපුන් හිතක් ලබන්න, පිරිපුන් ජීවිතයක් ලබන්න, පිරිපුන් ජීවිතයක් ඉදිරියට ගෙන යන්න ඕන කරන්නේ අලෝභ අදෝ සමෝ කියන චේතනා තුනයි. මේ චේතනා තුන සිතට සම්බන්ධ වුණාම ඒ සිතට කියනවා සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත චිත්තේ කියලා. මතක තබා ගන්න සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත චිත්තේ කියලා හඳුන්වනවා. ඒ චිත්තයෙන් තමයි ඕනම සම්පතක් අපට උදාපත් කරගන්න පුළුවන්කම තියෙන්නේ. තුනුරුවන් වන්දනාව, තුනුරන්ගේ ගුණ සිහි කිරීම, දාන ආදී පින්කම් මේ සිතින් කරගනු ලැබුවොත් බොහොම සරුසාරයි. භාවනා කරනකොට පින්නතුනේ අනිවාර්යයෙන්ම ඒ භාවනාව සාර්ථකව කරගන්න ඉදිරියට ගෙන යන්න මේ සබහස්වර සිත ඕන කරනවා. එහෙම නැත්නම් භාවනාවක් කරන්න බෑ, බනහන්න බෑ, වික්ෂිප්ත මනසක් තියාගෙන වැඩ කරන්න බෑ. එකඟ සිතක් ඕන කරනවා. ඒ එකඟ සිතෙන් තමයි මේ හැම කාර්යයක්ම ඉෂ්ට කරන්න පුළුවන්කම තියෙන්නේ. බලන්න මේ බුද්ධිය කියන එක මේ 84000ක් ධර්මස්කන්ධය දරා ගන්න පුළුවන්කම තියෙනවා. අටවාපීකා සහිතවම. සරියුත් මොගලන් ආනන්ද කාශ්‍යප රාහුලාදී මහරහතන් වහන්සේලා මේ 84000ක් ධර්මස්කන්ධය දරාගෙන සිටියේ අටවාපීකා සහිතවම. භාෂා 100ක් පුළුවන්. දැන් කම්පියුටරයට පුළුවන්කම තියෙන සීමා සහිත ප්‍රමාණයක්. මේ නුවණට දරා ගන්න පුළුවන් ප්‍රමාණය ඊට වඩා සුවිශාලයි. එහෙනම් නුවණම තමයි දියුණු කරන්න කියන උපදේශය අපට දුන්නේ. පොත්පත් කියවන්න ඕන, ගැටලු निराකරණය කරන්න ඕන, සාකච්ඡා කරන්න ඕන, බණ දහම් ඉගෙන ගන්න ඕන, බණ භාවනා කටයුතු කරන්න ඕන, තර්කානුකූලව කටයුතු කරන්න ඕන විතාර බුද්ධිය දියුණු කරන්න ඕන. අන්න එතකොට තමයි අපේ නුවණ පිරිසුදුවට එවගෙන් පැතිරිච්ච භාවයෙන් මේක ගමන් කරගෙන යන්නේ. බුදුරජාණන් වහන්සේට ලැබුණ ඥාන සාගරයක් නිකන් ඉඳලාද නැහැ. දම්පින්කම් කරලා, බණ භාවනා කරලා තමයි ඒ සුවිශාල බුද්ධිය Taman වහන්සේට ලැබුණේ. උපමාවකට කියනවා මහා සාගරයට වඩා ගැඹුරු මහා සාගරයට වඩා ප්‍රචලිත මහා බුද්ධියක් බුදුරජාණන් වහන්සේට තියෙනවාය කියලා. ඒ වගේම ඕන තරම් ධර්ම සම්භාරයක් දරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ කතා කරනකොට pāli භාෂාවෙන් ඒ දේශනාව කරන්නේ සිංහල භාෂාව කතා කරන කෙනාට සිංහල භාෂාවෙන් ඇහෙනවා. දෙවියන්ට දේව භාෂාවෙන් ඇහෙනවා. ඒ වගේම අන්‍ය අනේ ජාතිකින්ට ඒ භාෂාවලින් ඇහෙනවා. ඒතර බලන්න බුදුරජාණන් වහන්සේගේ දේශනා විලාසය මොනතරම් මනෝහරද කියලා. ඒක තමයි ඔය වනාන්තරේ ගොදුරු හොයාගෙන යන සතුන් ඒ ගොදුරු හොයන එක නතර නතර වෙලා ඒ බුදුරජාණන් වහන්සේගේ දේශනාවට වුන් කන්දලේ සතාට සතා හිතන මේ මතයි බන කියන්නේ කියලා. මතයි මේ කතා කරන්න කියලා හිතන්නේ. ඊළඟට ගොදුර ගොදුරට ලක් වෙන සත්වයෝ කල්පනා කරනවා අනේ මේ මතයි කතා කරන්නේ. ඒ මොකද ඒ සත්වයාගේ භාෂාවෙන් ඇහෙනවා. එයා දුවන්නේ නැතුව නතර වෙනවා. ඔන්න ඔය වගේ අසිරිමත් සිදුවීම් සිද්ධවන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙන් පමණයි පින්දුපලේ. බුදුරජාණන් වහන්සේ ධර්මාන කාලේ තමන් වහන්සේ වටා රොක්කුණු ජනතාව සීමාවක් නෑ ගණනය කරන්න බෑ. ওই සවැත් නුවර පමණක් හත් කෝටියෙන් පන් කෝටියක් නිවන් දැකලා තිබුණ කෝටි දෙකම තෙරුවන් සරණ ගිහිල්ලා දෙතුන් දෙනෙක් පමණක් අන්‍ය ආගමික ඇදහිලි විශ්වාස තිබුණා. ඒ ප්‍රදේශයේ පමණක් පිට අනිත් රට රාජ්‍යන් වලට මේ කතාව ඇහෙනකොට ඒ ඒ රට රාජ්‍යවල රාජ්‍ය නායකවරු ජනතාව මේ තථාගත බුදුරජාණන් වහන්සේ දකින්න වඳින්න පුදන් දෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කුසල ධම්මා කියන පදයේ කුසල් සිත් 21ක් තියෙනවා. අපිට පහළ වෙන කුසල් සිත් 8යි දෙවියන්ටත් එක්කම 8යි බ්‍රහ්මීන්ට පහළ වෙන කුසල් සිත් 5යි අරූපාවචර බ්‍රහ්මීන කුසල් සිත් 4යි මාර්ගඵලලාභීන්ට කුසල් සිත් 4යි. අපිට 8ක් තියෙනවා. දෙවියන්ටත් 8යි. ඒතර කුසල් සිත් සංඛ්‍යාව 21යි. මෙන්න මේ 21 තමයි මිනිස්සෙන්ටත් දෙවියන්ටත් බ්‍රහ්මීන්ටත් ආර්ය මාර්ගඵලලාභීන්ටත් පහළ වෙන්නේ. පින කියන එකයි කුසල් කියන එකයි දෙකක් නෙමෙයි පින්න තුනේ එකක්. බොහෝ දෙනා අර්ථ විග්‍රහ කරනවා පින යනු එකක් කිය කුසල් කියන්නේ එකක් කියලා. කුසල් සිත් අත පමණයි දේශනා කරන්නේ පින් සිත් ගැන කිසිම තැනක දේශනා කරන්නේ නැහැ. පෙර යනොත් කුසල යනොත් එකම අර්ථය ප්‍රකාශ වෙන සිතේ පැහැදීමයි සිතේ නිවැරදිකමයි හිත පිනවා යෑමයි. එහෙමනම් එවන් හිතකින් යමක් කරනවා නම් ඒකට කුසලය කියලා කියනවා. ඒ කුසලයේ බොහොම ප්‍රභාස්වරයි ඕනම සම්පතක් ලැබෙන ඔය කුසලයට. රාජ සම්පත්තිය, සක්විති රාජ සම්පත්තිය, දේව සම්පත්තිය, බ්‍රහ්ම සම්පත්තිය මනුස්ස සම්පත් මේ ලෞකික සියලුම සම්පත සහ ලෝකෝත්තර නිර්වාණ සම්පත්තිය ලැබෙනවා. එනිසා මේ ලෝකෝත්තර නිවන් සුව පතාගෙන යම් පින් කරනවා නම් ඒ පින වැටෙන්නේ මේ ත්‍රි හේතුක කුසල සංඛ්‍යාවතයි. එහෙමනම් අන්න ඒ අනුසාරයෙන් අපි කටයුතු කරනවා නම් ඔන්න ඔය කුසල් සිත් වලින් තමයි කටයුතු කරන්නේ. ඒක බොහොම ටික දෙනාටයි ඒ කුසල් සිත් ලැබෙන්නේ හැමෝටම නෑ. බොහොම ස්වල්ප දෙනාටයි. ඒ කුසල් සිත් අතට සිතුවිලි තියෙනවා 38ක් 38ක් තියෙනවා සංඛ්‍යා වශයෙන් මතක තියාගන්න තමන්ද කුසල් සිත් 8ක් තියෙනවා සිතුවිලි වශයෙන් එහි වැඩ කරනවා 38ක් එතකොට මෙන්න මේ කුසල ධම්මා කියන පදයට ඇතුළත් වන්නේ ඔන්න ඔය කුසල් සිත් 21යි එහි යෙදෙන චෛසික ධර්මයවත් සිතුවිලි 38යි ඊළඟට අකුසල ධම්මා අකුසලා කියලා කියන්නේ කුසල් නොවන්නේය පිළිකුල්ලාර්ථයෙන් ඒ වගේම පාපකාරයෙන් ලාමකාරයෙන් අකුසල් කියලා කියනවා. ඒ අකුසල් කරගත්තු අය සතර පායට වැටිලා බොහොම දුක් විඳිනවා. අපිටත් එහි විපාක අකුසල විපාක වශයෙන් දරුණු හිසේ රෝග, කායික රෝග, මානසික රෝග, අතපය කැඩීම ඔය නවග්‍රහ දෝෂ අපල කියන්නේ ඒ අකුසල විපාකවලට. ඒ අකුසල විපාක නැති වෙන්නේ නිර්වාණ සෝයයටමපත් වෙන්න ඕන. රාතන් වහන්සේටත් අකුසල කුසල විපාක හම්බ වෙනවා. කුසල් අකුසල් නොකලහට එහි විපාක රහතන් වහන්සේටත් තිබෙනවා. මුගලන් මහරහතන් වහන්සේගේ ජීවිතක්ෂයට පත්වන අවස්ථාව බොහොම කනගාටුදායකයි ඒ අකුසල කර්ම විපාකයක්. ඒ වගේම සමහර රහතන් වහන්සේලාගේ ජීවිතවලට නිന്ദා පහස තර්ජන ගර්ජන ලැබුණ අකුසල විපාක වාර. බුදුරජාණන් වහන්සේලාත් තිබුණ කර්ම විපාක 12ක්. ඒ කර්ම විපාක 12 ලැබුණේ අකුසල විපාක වාරවලදී ඊතුරු අවසාන වශයෙන් ඒව එක්ක විපාක දුන්නා. ඒ නිසා යම් කෙනෙක් අකුසල කර්ම කරනවා නම් ඒව විනාශ කරන්න බෑ ඒව අපේ හිතේ තන්පත් වෙලා තියෙනවා ඉඳ ලැබෙන ඉඳ ලැබෙන වෙලාවට ඒ විපාක අපට ලැබෙනවා දුක් විපාක ලැබෙන්නේ කුසල් බලයෙන් සැප විපාක ලැබෙනවා එනිසා මෙන්න මේ දෙක තමයි අපි මරණයෙන් එහාට ගෙන යන්නේ දුක් විපාක ලබා දෙන අකුසල් සැප විපාක ලබා දෙන කුසල් ටික තමයි ඊළඟ භවයට අපි අරගෙන යන්නේ එහෙමනම් ඒ කුසල් අකුසල් අකුසල් ටික බැලුවාම අකුසල ධම්මා කිවම අකුසල් සිත් 12ක් තියෙනවා. අපි යම් තාක් ලෝභ, ද්වේෂ, මෝහ, මද, මාන, ඊර්ෂ්‍යාදී සිතුවිලි පහළ වෙනාද ඒ පහළ වෙන සියලුම සිත් සංඛ්‍යාව 12යි තිබෙන අකුසල් සිත් 12යි. ඒ 12න් සිදු කරන දේවල් සමහරක් ලෝභයට වැටෙනවා, සමහරක් ද්වේෂයට තරහවට වැටෙනවා, තව සමහරක් මෝහයට වැටෙනවා. කොටස් තුනයි. ලෝභ, ද්වේෂ, මෝහ කියලා. එහෙමනම් දම්පින්කම් කරන වෙලාවේ මේ ලෝභ ද්වේෂ මොහ හිතේ හටගනු ලැබුවොත් අර පින්කම අසම්පූර්ණයි සාර්ථක නැහැ තමන්ගේ චිත්ත සංතානයේ දම් පින්කම් කරන වෙලාව හොඳ වැඩ කරන වෙලාවේ තමන්ගේ චිත්ත සංතානය මේ ලෝභ ද්වේෂ මෝහ ආදී අරමුණු වලින් තුරන් කරගන්න ඕන ඒ වගේම අපි භාවනා කරනවා කියලා කියන්නේ මේ අකුසල චේතනාවන් වලට එන්න පිට නොදී සිත ආරක්ෂා කරගෙන තමන්ගේ අරමුණ ඉදිරියට ගෙන යාමයි. ආනාපාන සති භාවනා බලන්න. ආනාපාන සති භාවනා බොහොම වැදගත් භාවනාවක්. සිය කල්පනා හොඳට දියුණු කරනවා. අධ්‍යාපනයේ ලබන දරුවන්ගේ අධ්‍යාපනයේ බොහොම සාර්ථකව ඉහළට යන්න පුළුවන්. ආස්වාස ප්‍රස්වාස දෙක හොඳට ඉහළ පහළ වැඩ කරන ආකාරය බලා ඉඳීම පමණයි තිබෙන්නේ. ඒකෝර සිහි කල්පනාව හොඳට හම්බ වෙනවා. සිහි කල්පනාව හොඳට දියුණු වෙනවා. බුද්ධිය හොඳට හම්බ වෙනවා. අන්න එතකොට තමන්ගේ සිහි කල්පනාව හොඳ නම් වැඩ කටයුතු හොඳයි අධ්‍යාපනය හොඳයි රැකියාව හොඳයි දෛනික කටයුතු හොඳයි සිහි කල්පනාව නැත්නම් ඔය කියන කරුණු කාරණාවෝ සාර්ථක බවට පත් වෙන්නේ නැහැ මෙන්න මේ පිනයි මේ තමයි දෙක හොඳට තේරුම් ගත්තාම අපර අකුසලයේ යටපත් කරලා පව යටපත් කරලා පුණ්‍ය කර්ම පිළිබඳවම අවධානය යොමු කරගෙන ඉන්න පුළුවන්කම තියෙනවා අපේ තියෙන මනෝ ගැටලු පහ සියලුම සත්වයන්ට ගැටලු පහට මෝන දෙන්න ඕන. පළවෙනි එක තණ්හාව. හැම කෙනෙකුටම රහතන් වහන්සේට හැර මුළු මහත් සියලුම සත්ත්ව ප්‍රජාවට තණ්හාව තියෙනවා. අපි මේ මනුස්ස ලෝකේ උපන්නා හොඳ ප්‍රභාස්වර හිතකින් ඒ වුණාද පින්නතුනේ පළවෙනිම හිත ලෝභ හිතකින් අපි මේ භවය පටන් ගත්තේ. ඒකට කියනවා භවනිකාන්තික ලෝභ ජවනය. අපේ පළවෙනි හිතට කියනවා භවනිකාන්තික ලෝභ ධවණය අන්නේ සිතෙන් තමයි අපි මේ භවය ආරම්භ කළේ. රහතන් වහන්සේ දක්වාම ওই තණ්හාව තියෙනවා. එහෙනම් පළවෙනි මනෝ ගැටලුව තමයි තණ්හාව. මොකද මොනතරම් වස්තුව තිබුණත් මදි කියන එක අපේ තියෙනවා. මොනතරම් හම්බ කරත් මදි කියලා හිතෙනවා. ඒක නැති කරන්න නම් මේ පරිත්‍යාගයම පරිත්‍යාගයේ ගැනම හිතන්න ඕන පරිත්‍යාග චේතනාවේ අනුසස් බලන්න ඕන තණ්හාවේ ආදීනව බලන්න කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නවා දෙවෙනි කාරණාව දෙවෙනි මනෝ මනෝ ගැටලුව තරහාව ඒකත් බොහොම බරපතලයි වෛර තරහ ක්‍රෝධ ඊර්ෂියා පටිඝ ඇඳීම වැළපීම ඒ ඇඳීම වැළපීම වැටෙන්නේ පටිඝ චේතනාවටමයි තණ්හාවෙන් අඩන්න බෑ ඒතර බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මෙන්න මේ දෙවෙනි මනෝ ගැටලුව තමයි තරහව. ඒ තරහවට යටත් හැම දෙයක්ම සිත දුෂිත වෙන හැම දෙයක්ම එකටයිති වෙනවා. ඊළඟ එක තමයි කම්මැලිකම. පාඩම් කරන්න හිතෙන්නේ නැහැ, රැකියාවට යන්න හිතෙන්නේ නැහැ, ගෙදර වැඩ කරන්න හිතෙන්නේ කම්මැලිකමයි. ඒකත් විශාල මනෝ ගැටලුවක්, පිරිහීමට යොමු කරන දෙයක් වශයෙන් පෙන්වනවා. හතරවෙනි එක සිත විසිරී යෑම. ඒක අරමුණක තියාගන්න බෑ. පාඩම් කරනකොට හිත තන්පත් කරගන්න බෑ. ඒ වගේ රැකියාවේදී හිත තන්පත් කරගන්න බෑ. එහෙනම් විසිරුණු හිත තමයි ඊළඟට මනෝ ගැටලුව. ඊළඟට සැප සංකාව. තොනරුවන් ගැන, සංසාරය ගැන, පෙළපත ගැන, මේ ලෝකය ගැන සැක සංකා පහල කරගන්න. ඒක අනිවාර්යෙන් ඇති වෙනවා. මෙන්න මේ කරුණු පහ තමයි බුදුරජාණන් වහන්සේ අපට පෙන්වම කොට වදාලේ මනෝ ගැටලු පහක් හැටියට. ඒක විසඳුම් පහක් තියෙනවා. තණ්හාව නැති කරන්න ඕන පරිත්‍යාග චේතනාවෙන්. තරාව නැති කරන්න ඕන මෛත්‍රී භාවනාවෙන්. නැත්තම් බෑ. මෛත්‍රියෙන්මයි කරන්න ඕන. කම්මැලිකම නැති කරන්න ඕන උත්සාහය මතු කරගෙන. ඒ වගේම පින්නතොනි සිතේ විසිරීමට නම් ආනාපාන සති භාවනාව කාලෝචිතයි. ඒ වගේම සැක සංකාව දුරු කරගන්නට නම් තනුරංගේ ගුණ සිහි කරන්න ඕන. ඒ වගේම සැක සංකා පහළ වෙන අරමුණු නුවණින් කල්පනා කරන්න ඕන. අන්නේ මනෝ ගැටලු පහත විසඳුම දුන්නම හිත හොඳට හදා ගන්න පුළුවන්. ඒ අකුසල ධම්මා. ඊළඟට අභ්‍යාසතා ධම්මා කියන්නේ කුසල් ලකුසල් දෙක ඇරුණාම ඉතුරු ඔක්කොම වැටෙනවා. මොනවද ඔක්කොම කියන්නේ? විපාක, ක්‍රියා, රූප, නිර්වාණ මේ ඔක්කොමයි වෙනවා. චෛතසික ඔක්කොම අයිති වෙන්නේ අභ්‍යාකතා ධම්මා. ඒතර කුසල ධම්මා කිවම කුසල් සිත් අට වැටුණා. චෛතසික 37ක් තියෙනවා. අකුසල ධම්මා කියන අකුසල් 12යි චෛතසික 27ක් තියෙනවා. ඊතුරු සියලුම දේ විපාකසිත, ක්‍රියාසිත, රූප ටික, නිර්වාණය. මෙන්න මේක ඇතුළත් වන්නේ මේ කියන අභ්‍යාකතා ධම්මා කියන පදයටයි. ඒතර බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ ධර්මය මොනතරම් අගන අගනේද කියලා ගැඹුරු ධර්මයක් අපේම දෙයක් වෙන කාගවත් නෙමේ ගස්ගල් පර්වත නෙමේ තම තමන්ගේ හිතේ පහළ වෙන ධර්මතා රහසයක් තමයි පින්නතුන දේශනා කළේ. එයින් තියෙන සතර පරමාර්ථය කියන්නේ චිත්ත චෛසික රූප නිබ්බාන කියන මේ හතරටයි. චිත්ත චෛසික රූප නිබ්බාන මේ සතර පරමාර්ථය තමයි අපි ළඟ තියෙන්නේ. මේ අපේ ශරීර බෙදලා යනවා විනාශ වෙලා යනවා මේ චිත්ත චෛසික රූප නිබ්බාන කියන මේ සතර පරමාර්ථයේ පින්නතන බිඳී යන්නේ නැහැ. මේවා භවයෙන් භවයට භවයෙන් භවයට යනවත් නෙමේ. මේ නිර්වාණය අපි බලාපොරොත්තු වන්නේ මේ ජීවිතේ අවබෝධ කර ගැනීමයි. ඒ නිර්වාණ අවබෝධ වන තුරුම මේ සතර පරමාර්ථයනොත් පවතින මේ රූපය නම් පින්නතුනේ බිඳලා යනවා. චිත්තසංශක ධර්මයෝ ඇහැට පේන්නේ නැහැ. ඒවා මොහොතින් මොහොත මොහොතින් මොහොත වෙනස් වෙලා යනවා. අපි මේ කරගෙන යන ශාසනික කටයුතු, ජාතික කටයුතු සහ අධ්‍යාපන කටයුතු මොනතරම් අගනේද කියලා බලන්න මේ ධහමට අනුව. එනිසා තමාගේ පිනස තමයි හැම සම්පතක්ම පහළවන්නේ. එහෙනම් ඒ කුසල ධම්මා කියන එක හොඳට කෙරෙන්න ඕන. අපායට ගිය සියලුම දෙනා අකුසල ධම්මා කියපු දේ වැඩි දියුණු කරගත්ත නිසා පායට ගියා. දෙව්ලොවට බඹලොවට සහ අරූපාවචර බමතල බමතල වෙලට ගියේ පින් කරපු අය. පින්පව් දෙකෙම නිදහස් වුණ අය තමයි රහතන් වහන්සේ. ඒ මහරහතන් වහන්සේ නිර්වාණ සුවයටපත් වුණා. අපිත් මේ විදිහේ පින්දහම් කරගෙන යනකොට යම් දවසක අපට සැනසීමක් ලැබෙනවා. ඒ සැනසීම කයත් තුරන් කර දමලා හිතත් තුරන් කර දමලා නැවත ඉපදීමක් නැති තත්වයට අපේ මේ සිත ගෙන යනවා. ඒක බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විතරයි පෙන්වන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විතරයි අපට ඒක උගන්වන්නේ. එහෙම කල්පනා කරලා බුදුරජාණන් වහන්සේගේ ධහමට අනුකූලව මේ සතර පරමාර්ථය දැනගෙන චිත්තචෛසික රූප නිබ්බාන නම් වූ මේ සතර පරමාර්ථය දැනගෙන මේ තිකමාතිකාවේ කියවන කුසල ධම්මා අකුසල ධම්මා සහ අභ්‍යාකතා ධම්මා කියන මනෝහර ගාම්භීරෝ දේශනාවේ අර්ථ ටික දැන ගැනීම අතිවිශාල පිනක්. මහා බුද්ධියක් ලබා දෙන ඒ වගේම සිව්පිලිසිඹියා ඥාන ලබා දෙන ශ්‍රේෂ්ඨතම පින්කමක් තමයි මේ ගාම්භීර ධර්මයේ ඇසීම ඒ වගේම දේශනා කිරීම, බැලීම, සාකච්ඡා කිරීම. ඒ තරම් වටිනවා. එවන් ධර්මයක් මේ පින්නතුල්ලාට මේ මොහොතේ ශ්‍රවණය කර ගැනීම පිළිබඳව සන්තෝෂයටපත් වෙන්නට ඕන පුරා පැයකට ආසන්න කාලයක් බොහොම සද්ධාවෙන් ගෞරවයෙන් තම තමන්ගේ චිත්තසංතාන ප්‍රබෝධමත් කරගෙන මේ ධර්මානුශාසනාව කෙරෙහි සිත පිහිටුවා ගන්නට යෙදුණ තමන්ගේ සිතේ අප්‍රමාණ කුසල සම්භාරයක් පහළ කර ගන්නට අවකාශ ලැබුණ ඒවා අනුන්ගේ යහපත සඳහා නෙමෙයි තමන්ගේ යහපත සඳහායි මෙලව සම්පත පරලෝ සුගතිය සහ නිර්වාණ සම්පත්තිය ලබා දෙන පින්කම් නිවන් දකින අතුරුම අපායෙන් නිදහස් වෙන්න මනුස්ස සම්පත්, දේව සම්පත්, භක්ම සම්පත් ලබා දෙන ශ්‍රේෂ්ඨ පින්කම් වෙනවා. ඒවා ගැන කල්පනා කරලා මේ හැම පින්කමක්ම ඔබ හැමදෙනාටම ජරා මරණ ආදී දුකින් නිදහස් ලැබෙන අමහමහා නිවන් සම්පත් පිණිසම හේතු වේවා, වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කර ගන්නට ඕන. ඉතින් පින්වත් ලීලා ජාගොඩ මෑණියන් පෙරමුණේ තියාගෙන මේ සදහවතුරලා දෝ දරුවන් ඥාතින් එකතු වෙලා අද මේ මහාර්ග පුණ්‍ය කර්මයක් තමයි මේ සිද්ධ කරගන්නට යෙදුනේ. මේ පින්කම ගැන නිතර නිතර හිතා සන්තෝෂයටපත් වෙන්නට ඕන. විශාල ධර්ම දානමේ පින්කම සිදු කරගන්න අවකාශ ලැබුණා කියලා. ගාල්ල පොද්දල පන්නමගවත්තේ විසෝ විශ්‍රාමලත් විදුහල්පති ජී ජාගොඩ මෙතුමාගේ 97 වෙනි ජන්මදිනයේ සිහිපත් කරගෙනයි මේ උතුම් පින්කම සිද්ධ කරන්නට යෙදුනේ. පින්නතුල්ලා කල් වේලා ඇතුව පැමිණෙලා පියාගේ ගුණ සිහිපත් කරගෙන මේ ධර්මශාලාවේ තන්පත් වෙලා ආදී වත්තමක සීලයේ සමාදන් වෙලා වෙනදා මෛත්‍රී භාවනාව තනි තනියම කරන්නේ අද මේ මාධ්‍ය හරහා සජීවීම මුළු ලෝකෙ මස්සක් මුල්ලක් නැහැර ගුවන් තරංග මගින් මේ මෛත්‍රී සංකල්පනාවන් අපි යවා මෛත්‍රී භාවනාව සම්පූර්ණ කළා. ගාම්භීර ධර්ම දේශනාවක් අභිධර්ම දේශනාවේ තික මාතිකා පිළිබඳව ශ්‍රවණය කරලා අර්ථ ටික දැනගෙන මහා පිනක් රැස් කර ගන්නට යුතුය. ඒ රැස් කරගනු ලැබෝ මේ උදාන කුසල සම්භාර ධර්මය අභාව ප්‍රාප්තන ජී ජාගොඩ පියතුමාණන්ට ඒකාන්තෙන් අත් වේවා. එතුමාගේ මව්පිය දෙපළටත් ලීලා ජාගොඩ මෑණියන්ගේ අභාවද පත්වන මව්පිය දෙදෙනාටත් මේ හැමදෙනාගේ පරලෝස පත්වන මව්පිය වැඩිහිටි ගුරුවරාදීන්ටත් මේ උදාර පින පෙනේවා සාදු සාදු කියන මෝදන් වෙත්වා දී ජාගොඩ මැතිතුමා ප්‍රමුඛ අභාවයට පත්වන ඥාතිවරුන්ගේ පුනර්භවයේ සුගතියක් වේවා සසර ගමන සපවත් වේවා සුවසේ පාරමී පුරාගෙන ගොස් අමහමහා නිවන් සම්පත්ම ලබත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නට ඕන. ඒ වගේම ශාසන ආරක්ෂක ලෝකපාලක දිව්‍ය රාජ මණ්ඩලයේ මේ පින් අනුමෝදන්ව දෙවරකවරණේ හැමෝටම ලැබේවා දෙවියන්ටන් මේ පින් බලෙන් නිවන් සම්පත් ලැබේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඔබ අප හැම දෙනාගේ මව්පියන්ට ගුරුවරුන්ට ඥාතීන් උදව් උපකාර කරන අයට ජීවත් වන ප්‍රදේශවාසීන් ලක්වැසි ජනතාවට ලෝකවාසීන්ට මේ පින් අත් වේවා මේ පින් බලෙන් සීල සත්වයෝම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා අමහමහා නිවන් සම්පත් ලබත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු මේ රැස් කරගනු ලැබූ උදාර කුසල් බලෙන් දරුවන් පිහිටෙන් ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේගේ අනුභවයෙන් රුවන්වැලි මහා සෑයේ බෝධින් වහන්සේගේ අනුභව බලයෙන් කේශ ධාතුන් වහන්සේ ලලාට ධාතුන් වහන්සේ ග්‍රීවා ධාතුන් වහන්සේගේ අනුභවයෙන් බුද්ධ ගයා වජිරාසනේ ආනුභාවයෙන් බෝධින් වහන්සේගේ ආනුභාවයෙන් අනන්ත බුදුපසේ බුදු මහා රහතන් වහන්සේලාගේ ආනුභාව බලයෙන් සුජීවත්ව සිටින ලීලා ජාගොඩ මෑණියන්ටත් ඒ වගේම මේ අවස්ථාවට සහභාගී වන ගොඩස්සිංහල නෝන මහත්මියටත් ජාගර දොස්තර මහත්මිය ප්‍රමුඛයේ පවුලේ හැමෝටමත් මේ සහභාගී වන මහත්වරු මව්වරු දරුවන් හැමෝටම සිතක් ශාන්තියක් යහපතක් ලැබේවා නිදුක් නිරෝගී සම්පත් දීර්ඝායුෂ ලැබේවා කරදර කම්කටොළු බාධක මගහැරේවා අපල නවග්‍රහ දෝෂ දුක් දම්නස් මග හැරේවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු රැකී ආරක්ෂාදී කටයුතු සාර්ථක වේවා පින්වත් ගුණවත් නැනවත් ජීවිතයක් ගත කරගන්නට වාසනාව ලැබේවා දිනෙන් දින දියුණුවක් හැමෝටම සැලසේවා මරණ මොහොත දක්වාම නිරුපන්දුරතෝ ජීවත් වෙන්න වාසනාව ලැබේවා මුළු මහත් සංසාර ගමන මේ පින් බලෙන් අපට සුගතියක් වේවා අපායෙන් නිදහස් වේවා සසර ගමන සුගතියෙන් සුගතියට යන්නටත් සංසාර ගමනේදී හොඳ මව්පියන් ගුරුවරුන් ඥාතීන් පිරිසක් ලබන්නටත් මේ පින්කම මහෝපකාරී වේවා. කොහේ උපන්නත් මහා ප්‍රඥාවන්තයෙක් වී උපත ලබත්වා සුවසේ සසර ගමන ගෙවන් කොට ජරා මරණ දුකින් නිදහස්ව ලැබෙන අමහා මහ නිවන් සම්පත්ම ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නට ඕන අවවාද අනුශාසනා ලබා දී අපවත් වේ වදලති පූජනීය කඩවැද්දුව ශ්‍රී ජනවංශ මහානායක ස්වාමින් වහන්සේට බුදුබවත් වේවා අතිපෝජනීය නා වූ යරිගේ ධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත් දීර්ඝායුෂ ලැබේවා දරණාගම කුසල ධම්ම ස්වාමින් වහන්සේටත් මේ නාලිකාවේ කාර්ය මණ්ඩලයට නිරෝගී සම්පත් දීර්ඝායුෂ ලබත්වා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරලා ඥාතීන්ට දෙවියන්ට අපි පින් අනුමෝදන් කරමු ඉදං මේ ඥාතීනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතීනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ ඉදන් මේ ඥාතිනං හෝතු සුගිතාවන්තු ඥාතයෝ එත්තාවතාචනම් හේ සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවාං අනුමෝදන්තෝ සබ්බ සම්පත්ති සිද්ධා එත්තාවතාචනම් හේ සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතාං අනුමෝදන්තෝ සබ්බ සම්පත්ති සිද්ධා එත්තාවතාචනම් හේ සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ සත්තානුමෝදන්තු සම්ම සම්පත්ති සිද්ධියා ආකාසත්තා ච මුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්칸තු ශාසනං ආකාසත්තා ච මුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්칸තු දේශනං ආකාසත්තා ච මුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මන් පරං ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ තෝ යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ තෝ යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සම්බ දුක්ඛා පමුඤ්චතු සාදු සාදු සාදු අභිවාදන සීලිස්ස නිච්ඡං වන්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු සාධු සාධු සාධු පුරා පැයකට ආසන්න කාලයක් ඔබ අප හැමදෙනාම එක්ව ධර්ම ශ්‍රවණය කළා විශේෂ ධර්මානුශාසනාවක් ලෙසිනුයි බෞද්ධ රූපවාහිනී නාලිකාවෙන් අපි ඒ ධර්මානුශාසනාව ඔබ වෙනුවෙන් ගෙනාවේ මෙහි පැමිණ සිටින ඒ දායකත්වය ලබා දෙන පුණ්‍යවන්ත පිරිසට අපි ආරාධනා කරනවා ගරු කටයුතු දේශකයන්න් වහන්සේට පරිස්කාර පූජා කරන්නට මෙය අවස්ථාවක් කරගන්නට කියලා අද දවසේදී මේ ධර්මානුශාසනාව සඳහා දායකත්වයේ සැපුවේ මංජුල සමාව වෙන්න පොද්දල පදිංචි ලීලා ජාගොඩ මෑණියන් ඇතුළු ඒ ඥාති හිත මිත්‍රාදිය විසිනුයි අද මෙහි දායකත්වයේ දරුවේ නැවතත් මතක් කරන්නම් පොද්දල පදිංචි ලීලා ජාගොඩ මෑණියන් ඇතුළු ඒ ඥාති හිත මිත්‍රාදියයි අද දවසේදී මේ විශේෂ ධර්මදේශනාව සඳහා තම සදැහැති දායකත්වය ලබා දුන්නේ සුපින්වත්නි මතක් කිරීමත් සමගින් අද දවසේදී ධර්මානුශාසනාව පවත්වා වදාළ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවේ ලේකකාධිකාරී ත්‍රිපිටකාචාර්ය ත්‍රිපිටක විශාරද පූජ්‍යපාද කහගොල්ලේ සෝමවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේට මේ සිදු කළ කුසල සම්පත්තිය හේතු කරගනිමින් අපගේ ගරු කටයුතු දේශකයන්න් වහන්සේගේ බව ගමන කෙලවර ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ සුවයම සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරමින් අද දවසේදී මේ විශේෂ ධර්ම දේශනය සජීව වැඩසටහන මෙතකින් නිමවටපත් වෙනවා.